පළමුවෙන්ම අපි මේ මොහොතේ ලෝකේ පුරාමත් විශේෂයෙන්ම මේ දිනවල ඉතා ශීඝ්‍රයෙන් ලංකාව පුරාමත් පැතිරී යන COVID-19 හෙවත් කොරෝනා වෛරස් රෝගය නිසා පීඩාවට පත් වෙලා සිටිනවා. ලංකා වාසීන්ට ලෝක වාසීන්ට සමග අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා මේ රෝගයේ වැළඳිලා සිටින හැම දිනාටම ඉක්මන් සුවය සහනය නිරෝගී සැපය උදා වේවා ඒ වගේම අනෙක් හැම දිනාටම මේ රෝගයෙන් බේරිලා නිදුක්ව නිරෝගීව සුවපත්ව ජීවත් වෙන්න භාග්‍ය උදා වේවා ඒ සඳහා අපව කැපව කටයුතු කරනවා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ ආරක්ෂක අංශවල සෑම දෙනාටම සෞඛ්‍ය අංශවල කටයුතු කරන සෑම සියලු දෙනාටම ඒ සඳහා අවශ්‍ය කරන පුරෝගාමී නායකත්වයේ සපයන ශ්‍රීමත් ජනාධිපතිතුමන් ඇතුළු රජයටත් අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ උදා වේවා ඒ හැමෝම හොඳින් ආරක්ෂා වෙලා අපේ ලංකාවාසී සියලුම දෙනාම සුවපත් කරන්න ආරක්ෂා කරගන්න සාර්ථකව මේ රෝග ව්‍යසනයේ හමුවේ ඒට මුහුණ දීලා එය මැඩපවත්වන්න හැම දිනාටම අවශ්‍ය දිරිය සවිය බලය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා ඒත් එක්කම අපි මේ වෙලාවේ පොදු මහා ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි රෝග පීඩා කියලා කියන ඒවා අන් අයට විතරක් නෙවෙයි ඔබට මට අපට හැමෝටම හැදෙන දේවල්. මේ ශරීරයේ රෝග පීඩාවන්ට ගොදුරු වෙන්න සුදුසු වූ ශරීරයක්. ඒ වාගේ රෝග පීඩාවන්ට ලක් වෙන ස්වභාවයෙන් යුක්ත ශරීරයක්. ඉතින් එහෙම ශරීරයකට ලෙඩක් දුකක් වැළඳෙන එක ස්වභාවයක්. ඒක අරුමයක් නෙවෙයි. ඉතින් මේ වෙලාවේදී මේ කොරෝනා වෛරස් රෝගය පැලඳිලා ඉන්න උදවිය නිර්දය විදිහට විවේචනය කරන්න අපහාස මුඛයෙන් ඒ අය දිහා කතා කරන්න පෙළඹෙන්නේ නැතුව අවඥා සහගතව බලන්න පෙළඹෙන්නේ නැතුව ඒ අය හැල්ලුවට පත් කරන්නේ නැතුව චිත්ත පීඩා ඇති කරන්නේ නැතුව කරුණා මෛත්‍රිය උපදවාගෙන හැම දිනාටමත් මේ ධර්මතාවයන්ට මුහුණ දෙන්න වෙනවා කියන හැඟීම පෙරදරි කරගෙන ඒත්තන්ට ඒ විෂණකාරී පරිසරයෙන් අත් මිදෙන්නට උදව් කරන්න සහයෝගය දක්වන්න උපකාර කරන්න මොනවත් කරන්න බැරි නම් අඩු ගානේ ආශිර්වාද කරන්න කියලා අපි හැම දිනාටම මේ වෙලාවේ සිහිපත් කරනවා. ඉතින් අද දවසේ අපි ධර්මානුපස්සන ධර්ම සාකච්ඡාව තුලින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ සීල පාරමිතාව පිළිබඳව. අපි පහුගිය සතියේ දාන පාරමිතාව පිළිබඳව ප්‍රමාණාත්මක කරුණු පැහැදිලි කළා. ඒ සාකච්ඡාවට බොහෝ ඉහළ ප්‍රතිචාර තිබුණා. බොහෝ දෙනා නොදන්න කාරණා පිළිබඳව දැනුවත් වෙලා බොහොම උනන්දුවෙන් ඒ පිළිබඳව කතා කළා අපි සමගත්. ඉතින් අද බලාපොරොත්තු වෙනවා සීල පාරමිතාව පිළිබඳව සාකච්ඡා කරන්න. අද සාකච්ඡාව සුපෝෂණය කරන්නට අපගේ ආරාධනාව පරිදි වැඩම කර සිටින්නේ ඔබ අප හැම දෙනාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටක ආචාර්ය, අභිධර්ම විශාරද, කමඨානාචාර්ය, අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාශ්‍රී මහින්පාණන් වහන්සේ අපි හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපි හාමුදුරුවනේ. අපි හන්නේ අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ සීල පාරමිතාව. එහෙම නමුත් මේ රටේ උද්ගත වෙලා තියෙන භයානක රෝග වසංගතය හමු වේ. අපි ඉස්සෙල්ලාම අපේ ප්‍රේක්ෂක පින්වතුන් දැනුවත් කර සිටමු අපි හාඳුරන්නේ කොහොමද මෙවන් අවස්ථාවකදී අපි බුදුදහමට අනුව මුහුණ දෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම සකස් කරගන්නේ. ඒ වගේම රෝග පීඩාවන්ට පත් නොවී සිටීම සඳහා අප බෞද්ධයන් විදිහට භාවිතා කළ යුතු ක්‍රමවේද තියෙනවද කියන එකක් විස්තර කරමින් අපි හාමුදුරන්ගේ ආශිර්වාදයක් පළමුවෙන්ම පළ කර සිටිනවා නම් හොඳයි කියලා මා කල්පනා කරනවා. තෙරුවන් සරණයි. අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඉහිපත් කළ පරිදි අද අපේ රට මහා විෂණකාරී තත්වයකට පත් වෙලා තියෙන මොහොතක්. ඉතින් මේ මොහොතේ වික්‍රම වහන්සේලා හැටියට අපිට කරන්න තියෙන ධර්මයේ පැත්තෙන් දෙන්න තියෙන උපදෙස් අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ වැඩසටහන ආරම්භයේදී ඇත්තටම ඉතාම ලස්සනට සිහිපත් කළා. ධම්මෝසද සමන්නක්ති ඒකම් පිවත බික්කවෝ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ධර්මයේ තරම් ඖෂධයක් අපට නැහැ. ඒක මේ වෙලාවේ අපේ ජීවිතයට ගලප ගන්නට අපි මහන්සි ගන්නට ඕන. ඒ විශේෂයෙන් මේ අවස්ථාවේ අපි අංක එකටම හිතට ගන්න ඕන මේ ලෝක ධර්ම කියන දේවල් අපි කාටත් පොදු දේවල්. ඒකට කිසිම පන්ති ભેදයක් නැහැ. උගත් උගත් කුලීන කුලහීන දුප්පත් පොහොසත් බාල මහලු සුරූප විරූපී අපි කාටත් එක විදිහටම මුහුණ පහන්න සිද්ධ වෙන මේ ධර්මතා ටික ලෝක ධර්ම ලෝක ධර්ම කියලා කියනවානේ. ඉතින් මේ ලෝක ධර්මවලදී අපි අකම්පිත සිතක් ඇති කරගත්තොත් අපිට ඕනම දෙයකට තාම සාර්ථක අන්දමින් මුහුණ දෙන්නට පුළුවන්. ඉතින් ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ අර ඕනම විපත්තියක් සම්පත්තියක් කරගන්න පුළුවන් මේ ධර්මයේ තුලින්. එහෙමයි. එහෙමනම් දැන් මේ විපත්තිය ඇත්තටම සම්පත්තියක් කරගෙන මේ වෙලාවේ බොහොම ශික්ෂාකාමී ජීවිතයක්, හික්මිච්ච ජීවිතයක් ඇති කරගන්න හැම කෙනෙක්ම මහන්සි ගන්නට ඕන. අපි හන්නේ මේ මංගල්‍ය අවමංගල්‍ය මංගල්‍යයක් බවට පත් කරගන්න පුළුවන් අවස්ථාවක් වගේ නේද? පැහැදිලිවම ස්වාමීන් වහන්සේ. අර පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති ආදි වශයෙන් සඳහන් කරන සඳහන් වෙන ඉතින් ඇත්තටම මේක අර ඒ අටලෝ දහමෙන් යම් කිසි කෙනෙක් කම්පා නොවී සිටිනවා නම් ඒක ඇත්තටම මංගල කාරණයක්. එහෙමයි. ඉතින් ඇත්තට මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ ඒක මංගල කාරණයක් වගේම සාන්දෘෂ්ටිකව මේකෙන් ගැලවෙන්නේ. මොකද අපි අනවශ්‍ය විදිහට කලබල වුණයි කියලා කිසිම ප්‍රයෝජනයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි. අපි බොහොම සංයමයෙන් අපි දැන් මුංචි උදාහරණයක් ගත්තොත් දැන් අපි ශීලවන්තව ටිකක් සිහිය දිනනකොට උත්තර අපිට ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙනවා. එහෙමයි. දැන් අපි දැන් වෛද්‍ය සෞඛ්‍ය අංශවලින් නිතරම උපදෙස් දෙනවා අත සෝදන්ද ඊළඟට මේ මුව පැත්ත ස්පර්ශ කරන්න එපා. එහෙනම් බොහෝ දෙනා කියනවා අනේ හරි අමතක වෙනවා. අපි මේ වෙලාවේ හොඳට සිහිය දිනු කළා නම් එහෙම. ඇත්තටම අපේ කයත් අපේ මේ මේ ජීවිතෙත් බොහොම පරිසම් වෙනවා. සාංශාරික ජීවිතයටත් ඒක ලොකු පුහුණුවක් බවට පත් වෙනවා. ඒකයි මම කිව්වේ මේ විපත්‍ය සම්පත්තියක් කරගන්න හොඳ අවස්ථාවක්. මොකද හැමෝම පීඩාවට පත් වෙලා තියෙන අවස්ථාවක්. එහෙමයි. ඒක ඒ නිසා හැමෝම මේ වෙලාවේ ධර්මයට හැකි තාක් දුරට ලං වෙන්න ඕනේ. දැන් හැමෝටම තේරෙනවා මොන තරම් අවිනිශ්චිත ලෝකයක අපි ජීවත් වෙන්නේ කියලා. මහා ලොකු බලාපොරොත්තු තිබුණා. මොනතරම් සැලසුම් තිබුණත් එක මොහොතින් සියල්ල වෙනස් වෙනවා. එහෙමනම් ස්වාමීන් වහන්සේ අපට ධර්මයේ තුලින් මේ වෙලාවේ අපේ පින්නතුන්ලාට දෙන්න තියෙන උපදේශය තමයි සත්‍යතා පිරිත් දේශනා. එහෙමයි. පිරිත් දේශනා විශේෂයෙන්ම රතන සූත්‍ර වැනි දේශනා සිද්ධ කර කරන එක ඉතාම වටිනවා. බොහෝ දෙනා අහනවා ස්වාමීන් වහන්සේ මොන මොන වගේ පිරිද්ද අපි මේ වෙලාවේ කියන්න ඕනේ. ස්වාමීන් වහන්සේ ඇත්තටම ආශිර්වාදයක් වෙනස තියෙන තථාගත ධර්මයේ ඒතේන සත්‍ය වද්දේන කියලා බුද්ධ වචනේ තියෙන එකම පිරිත තමයි රතන සූත්‍රය. රතන සූත්‍රය. මට ඇත්තටම මතකයි අපේ ස්වාමීන් වහන්සේ අසනීප වෙලා ඉන්න අවස්ථාවක පුංචි සත්කමක් කරලා සිටි අවස්ථාවක එහෙම ස්වාමීන් වහන්සේට අපේ ස්ථානයේ ධර්ම දේශනාවකට ආරාධනා කළා. ස්වාමීන් වහන්සේ රෝගාබාධයේ තිබිලා ඒ සත්කම කරලත් බොහොම අපහසුයෙන් මේ ධර්ම දේශනාවට වැඩියා. ඉතින් වැඩම කළා මට තේරෙනවා ස්වාමීන් බොහෝම අපහසුයෙන් ඉන්නේ. මගේ ඇඟේ ස්වාමීන් වහන්සේ ටිකක් ඇලවෙලා හිටියා. ඒ අපහසුව ඒ තරම්ම තිබුණා ස්වාමීන් වහන්සේට. ඒ වෙලාවේ අපේ ස්ථානයේ අපි රතන සූත්‍රය පිරිත් කරලා තිබිච්ච පිරිත් පැන් ටිකක් ස්වාමීන් වහන්සේට අපි වළඳන්න දුන්නා. ධර්ම දේශනාව හමාර වෙලා ස්වාමීන් වහන්සේ මම හිතන්නේ පැයක් දෙකක් යන්න කලින් මට දුරකථනයෙන් කතා කරලා ගියා පුදුම සහනයක් මට ඉක්මනට තවත් පිරිත් පැන් ටිකක් කියවන්න කියලා. ඒ එතකොට අපිට මේ පිරිතෙහි තියෙන අතර මේ ගතන සූත්‍රයට කියලා කියන්නේ අටුවාවල කියන්නේ බුද්ධ මන්ත්‍රය. මේ වෙලාවේ අපේ මේ සාකච්ඡාවේදී අපි විශේෂයෙන්ම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ආරාධනාවක් කරනවා. ඒ ගම්වල මේ වෙලාවේ එකතු වෙන්න බෑ. ස්වාමීන් වහන්සේලා එකතු වෙලා ඒ රතන සූත්‍රයේ හැකි තාක් දේශනා කළොත් ඒ වගේම මේ ශබ්ද වාහිනී අන්තර්මාර්ගයෙන් ගමට ඇහෙන්න තියෙන ගමේ මිනිස්සු දැනුවත් කරලා ඒ අයට මේ රතන සූත්‍රයේ දේශනා කරන්න කියලා ඒ හැමෝම දැනුවත් කළොත් මම හිතනවා මට ලොකු විශ්වාසයක් තියෙනවා අපිට මේ වඳුරෙන් ඒකාන්තයෙන් ගැලවෙන්න පුළුවන්. එහෙනම් අපි හන රතන සූත්‍ර දේශනාව ඊටාම මහාර්ග මහානුභාව සම්පන්න සූත්‍ර දේශනාවක් බව අපි මෙහාඳුරු දේශනා කර ප්‍රතිදින ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නවා. තවත් සූත්‍ර දේශනාව විදිහට අපිට මොනවද මේ අවස්ථාවේදී භාවිතා කරන්න පුළුවන්? ඇත්තටම ශ්‍රාවණ තවත් සූත්‍ර දේශනා හැටියට කන්ද පිරිතත් ඊටාම හොඳයි. එහෙමයි. කන්ද පිරිතින් අර ස්වාමීන් වහන්සේ නමක් අපේ පොහොය දෙනාට දැනුවත් වීම පිණිස මේ කියන්නේ. තත් වික්ෂුන් වහන්සේ නමක් සර්පෙක් දෂ්ට කරලා අපවත් වුණා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ මේ මෛත්‍රිය මේ සියලුම සර්ප කොටා දැන් කොරෝනා කියලා කියන්නේ කටි සර්පෙක් විසක් වගේ දෙයක් එහෙම එහෙම කතාවක් තිබුණේ ඒ අයගෙන් ආරම්භ වුණා කියලා ආරම්භ වුණා කියලා ඉතින් ඒකට එහෙමනම් ස්වාමීන් පුළුවන් තරම් මෛත්‍රිය වඩමින් කන්ද පිරිතත් ඉතාම වටිනවා ඒක මම අත්දැකලා බලලා තියෙනවා සමහර වෙලාවට දැන් කන්ද පිරිත කියලා ටිකක් සර්පෙක් එහෙම ආපුවාම කට්ටියක් මේ වැඩි ටිකක් වගේ දාපුවාම ඉතින් ඉක්මනින් යන ගතියක් තියෙනවා. එහෙමයි. අපි නම් තව මේ මෝර පිළිත මෝර පිළිතත් ඉතාම සත්‍යක්‍රියාවක්. ඒ වගේම සාමාන්‍යයෙන් දැන් මේ වෙලාවේ කාලය තියෙන බොද්ධංග පිළිත් තියාගන්න පුළුවන්. ඊළඟට දඩංග පිළිත අපිට දැන් දැන් එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක්සුන් වහන්සේලාට දුකක් සන්ත්‍රාපයක් ලොම් දැහැ ගැනීමක් මොනවා හරි ප්‍රශ්නයක් වෙලාවට තේ කරන්න තියෙන බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය. එහේ දැන් අපි හන ගොඩාක් උදවිය කියන දෙයක් තමයි අනේ පිරිත් ටිකක්වත් හරි හමන් විදිහට කියාගන්න වෙලාවක් නැහැ කියලා. දැන් ඔන්න වෙලාව ස්වභාවයෙන්ම උදා වෙලා තියෙනවා. වෙලාව ස්වභාවයෙන්ම උදා වෙලා තියෙනවා. අනිත් එක තවත් දෙයක් සමහරවිට අහනවා ගොඩක් අය ස්වාමීන් වහන්සේ මේ ගුවන් විදුලියෙන් නැත්තම් මොකක් හරි රෙකෝඩර් එකක් දාලා පිළිත් ඇහුවට ඒක ප්‍රමාණවත්ද කියලා. අපි ඒකත් කියන්න ඕනේ බොහෝ දෙනා ඉතින් නිතර නිතර අහන දෙයක්. ඉතින් ඇත්තටම ශ්‍රවණය කිරීමක් නිවන් දොරටුවක්, සත්‍යයනා කිරීමක් නිවන් දොරටුවක්. සමනානුත්තරිය සමනානුත්තරිය වෙනවා නේද? පැහැදිලිවම සාමනාන්ත. එතකොට හැබැයි මේ වෙලාවේ අපි ටිකක් මහන්සි ගන්න ඕනේ පිළිත් ටිකක් සත්‍යයනා කරන්න. මොකද පිළිතේ ආනුභාවයක් ලැබෙන්න කර කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඉතින් තමන් සිල්වත් වෙන්නට ඕන දේශනා කරන පිළිත්ෙහි ඡායාමාත්‍රය මෙන්න මේ පිළිතෙන් කියන්නේ මෙන්න මෙච්චරයි කියලාවත් ටිකක් තේරුම තේරෙන්න ඕන. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ උතර සද්ද නගලා සද්ද නගන්න ඕන තැන්වල හොඳට සද්ද නගලා ඒ පිළිත උච්චාරණය කරන්න ඕන. ඉතින් ඔය කාර්යයන් අනිත් එක තමයි මේ එහෙම සජ්ජායනා කිරීමත් එක්තරා භාවනාවක් නේද අපේ? භාවනාවක් සානද මොකද දැන් ඇත්තටම බලන්න නිවන් දොරට පහින් නිවන් දොරට දෙකක්ම උතන සම්පූර්ණ වෙනවානේ. එහෙමයි. දැන් ධර්මයේ ශ්‍රවණය කිරීමක් නිවන් දොරටුවක්, ධර්මයේ සද්ධායනා කිරීමක් නිවන් දොරටුවක්. එහෙමයි. ඒ නිසා මේ වෙලාවේ අපේ බොහෝ දෙනෙකුට පිළිත් හුරු නැත්තම් අර වගේ රෙකෝඩර් එකක් දාගෙන ඒ ඔස්සේ පුරුදු වෙන්නත් මේක හොඳ අවස්ථාවක්. එහෙම. ඒ නිසා හැම කෙනෙක්ම ධර්මයේ පිහිටලා මේ පිරිත් දේශනා කරොත් මේ විපත්තිය පමණක් නෙවෙයි ඉදිරි අනාගතයටත් මේ රටට මහා ලොකු වාග්ය සම්පන්න කාලයක් උදාපත් කරගන්න පුළුවන්. ඒ නිසා මේ විපත්තිය සම්පත්තියක් කරගන්න හැටියට අපි බොහෝම කාරුණිකව හැමදෙනාටම මතක් කරනවා. එහෙම පැනේ බොහෝම වටිනා ධර්මෝපදේශ ධර්මාවාද කීපයක් අපිට ලබා දුන්න මේ විසනකාරී අවස්ථාවේදී බෞද්ධයන් විදිහට තුනුරුවන්ට සමීපව ලැබිව කොහොමද අපි අපේ ජීවන පවත්ම හදාගන්නේ කියන කාරණේ පිළිබඳව අපි හන්නේ මේ මේ දවස්වල මේ කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා භාවිතා කරන මේ සෞඛ්‍ය උපදේශ අතරේ ප්‍රධාන දෙයක් නේ අපි හන්නේ මේ අතසෝදනයක එතකොට අපි මේ මෙන්න මේ කියන උපදේශනයන් අපිට භාවිතා කරගන්න පුළුවන් මේ ධර්මානුකූලව. අත සෝදනවා නිතර අත හොදනවා නිතර හිත හොදන්න පුරුදු වෙනවා කවුරු හරි කෙනෙක් දැන් කොරෝනා කියලා කියන්නේ එක්තරා විදිහක වෛරස් එකක් ඒ වෛරස් එක අතට අල්ලාලා ශරීරගත වෙන්න පුළුවන් ඇල්ලීම තුළ ඒ නිසා තමයි අත හොදන්න කියලා කියන්නේ එතකොට කෙලෙස් කියලා කියන්නේ එක්තරා විදිහේ වෛරස් જાති හිත ලෙඩ කරන වෛරස් ඒ හින්දා නිතරම හිත හොදනවා නම් අර භාවනා මානසිකාරයක් යෝනිසෝ මානසිකාරයක් තුලින් අපි හාමුදුරුවෝ පැහැදිලි කරපු විදිහට හැම දෙයක්ම සිහියෙන් සැලකිල්ලෙන් කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ඔබට මේ කාල සීමාවේදී නිවනට සමීප වෙන්නට කරන භාවිතාවකුත් වෙනවා. අනිත් කාරණාව තමයි මේ වෛරස් එක අපේ හාමුදුරනේ ඇහෙන්, නහයෙන්, කටෙන් ඇතුළට යන්න තියෙන ඉඩ වැඩි කියලා සඳහන් කරනවා. ඒ වගේම මේ බාහිර සමාජයේ කෙලෙස් වෛරස් බාහිර කෙලෙස් අරමුණු ඇහැ කනනාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් ඔස්සේ ක්‍රියාත්මක වෙලා මනසට ගිහිල්ලා මනස දුර්වල කරනවා. ඉතින් මේ වෙලාවේ දැන් මේ කාල සීමාවේදී එයත් ඔබ තේරුම් අරගෙන ඉන්ද්‍රිය සංවරය භාවිතා කළොත් ඉන්ද්‍රිය සංවර සීලය ඔබේ ජීවිතයට ගලපා ගත්තොත් ඒකත් ඉතාම වැදගත් වෙනවා. බොහෝ දෙනා මේ ෆේස් මාස්ක් එකට මේ කියනවා මේ මුඛ ආවරණය කියලා. එහෙම කියන්න හේතුව සමහර වෙලට අපි හන්නේ මේ මම දැකලා තියෙන ගොඩක් අය නහයටත් පල්ලෙහෙන් කටට විතරක් දාගෙන ඉන්න ඔය මේ මුඛාරණේ. ඒතර මේකට කියන්නේ මූව ආවරණය කියලා. ෆේස් කියලා කියන්නේ මූණනේ සම්පූර්ණ මුඛා. එතකොට මේ නහය කට සියල්ල ආවරණය වෙන විදිහට තමයි මේක පළඳින්න ඕන. අන්න ඒ වාගේ මේ ඉන්ද්‍රියයන් ආරක්ෂා වෙන විදිහට ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තොත් අපිට මේ කොරෝනා කාලයේදී එක්තරා විදිහක මානසික සුවපත් භාවයක් උදා කරගන්න පුළුවන්. එතකොට කය ලෙඩ වෙන කාලෙක හිත සුවපත් කරගත්තොත් කයට වැළඳෙන ලෙඩ රෝගත් අඩු කරගන්න පුළුවන්. අපේ ආන්දරනේ ගොඩක් ලෙඩ රෝග කයට වැඩියෙන් දැනෙන්නේ හිත ලෙඩ වෙන්න ගත්තාම නේද හිත සුවපත් කරගත්තොත් ලෙඩ ගොඩක් අඩු කරගන්න පුළුවන්කම තියෙනවා නේද හැදිරීම සම්හාන්ත දැන් අපි වෛද්‍ය විද්‍යාවෙන් පවා කියනවා සාමාන්‍යයෙන් රෝග සෝග 100ක් තියෙනවා නම් ඒකින් රෝග 100ට 85කට ඖෂධ නැහැ කියලා කියන්නේ. එහෙමයි. පහකට තමයි ඖෂධ තියෙන්නේ. එහෙමයි. අනිත් ගොඩාක් රෝග සාමනක මානසිකව තමයි ඇති වෙන්නේ. ඇති වෙන්නේ. ඉතින් අතරම අපේ ස්වාමීන් වහන්සේ හොඳ ලස්සන සංසන්දනයක් කළා මේ අපේ මේ සිතසේදීම. ඇත්තටම මොකද දැන් අපි අත සෝදනවා වගේම හිත හේදුවා නම් අපිට ඒ උතුම් ෂේම භූමිය දක්වාම යන්න එක ලොකු ප්‍රවේශයක් වෙනවා. එහෙනම් අපේ මේ ඉන්ද්‍රිය ටික සංවර කරගත්තා නම් අපිට මේ මේ ජීවිතයේ මේ කය සංවර කරගන්නවා වගේම අපිට සාංශාරික වශයෙන් මේ ජීවිතය සුවපත් කරගන්න ඒක ලොකු උපකාරයක් වෙනවා. එතකොට ස්වාමීන් දැන් අපේ ස්වාමීන් වහන්සේ ඇහුවේ දැන් කය ළඩ වෙනකොට හිත ළඩ වෙනවා. ඉතින් ඇත්තටම කය ළඩ වෙනකොට හිත ළඩ වෙන හේතුව අර එදා බුදුරජාණන් වහන්සේ අර නකුල තාත්තට එහෙම නකුල තාත්තා වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කළානේ ඉතින් මට දැන් එන්න බෑ මං ඉතින් ලෙඩා දුක ඉතින් දැන් මම බොහොම අසරණයි ඉතින් මට දැන් එන්න අපහසුයි කියලා කියලා බුදුරජාණන් වහන්සේ වදාළෝ මට පේනවා දැන් මේ ශරීරය වාගේ විරච්ඡ කරත්තයක් වගේ එහෙනම් ඒ වෙලාවේ තාත්තේ බුදුරජාණන්සේ තාත්තා කියලා තමයි මේ නකුල ගෘහපතිතුමා ආමන්ත්‍රණය කරේ. තාත්තේ කය ලෙඩ වුණාට කමන්නේ හිත ලෙඩ කරගන්න බෑ. ඉතින් ඒ වෙලාවේ මේ මේ තාත්තට හරි සතුටුයි. මොකද තමන්ගේ ශරීරය විරත්ත කරත්තයකට උපමා කරපු එකට. එහෙනම් මේ තාත්තා පෙරුත් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වේ අද මාව බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් අභිෂේක කළා කිව්ව මේ වචනයට. එහෙම කියලා මේ පෙරුත් ස්වාමීන් වහන්සේට මතක් කරනවා මද බුදුරජාණන් වහන්සේ මට වදාලා කයලෙඩ වුණාට හිතලෙඩ කරගන්න එපා. එහෙම. ඒ වෙලාවේ සරුවත් මහරහතන් වහන්සේ අහුව කොහොමද කොහොමදතුමනි කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන හේතුව අහගත්තද? එහෙම. ඒ වෙලාවේ කිව්වා අනේ ඒකනම් මට අහගන්න බැරි වුණා. එහෙම. ඒ වෙලාවේ සරුවත් මහරහතන් වහන්සේ වදාලා කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන හේතුව තමයි මේ මම කියන සංඥාව. එහෙනම් සක්කාය දිට්ඨිය. එහෙනම් ආත්ම සංඥාව. ඉතින් ඒක තමයි අපි බුදුරජ ඒ තෙරුත් මහරහතන් වහන්සේ වදාළේ දැන් අපිට සාමාන්‍යයෙන් දැන් බලන්න පුංචි රස්නයක් දැනෙනකොට ඉතින් අපේ කය අන්තම් ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙලා ඉවරයි. ඊළඟට දැන් මේ වෙලාවේ බොහෝ දෙනාට සැක සංකය ඇති වෙනවා. දැන් පොඩ්ඩක් හෙම්බිරිකාව ඇති වෙනවා. අනේ මට කොරෝනාද කියලා අර හිතේ කය අන්තම් ලෙඩ වෙනකොට හිතේ ලෙඩ ස්වභාවය වැඩි. ඒක හේතුව තමයි මෙන්න මේ සක්කාය දිට්ඨි ආත්ම සංනාව. ඉතින් එහෙමනම් අපි මේ වෙලාවේ ඒ කය ලෙඩ වෙනකොට බොහොම කල්පනාකාරීව අපේ දැන් මේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට බොහොම සිහියෙන් නුවණින් අපි කටයුතු කළා නම් අපිට ඒ රෝගී තත්ත්වය හඳුන ගන්නත් පුළුවන්. ඒ වගේම අපේ සිත ලෙඩ කරගන්න නැතුව බොහොම කල්පනාකාරීව අපිට මේ රෝගයෙන් සුවපත් භාවය ඇති කරගන්නවා වගේම අපේ සාංශාරික ජීවිතයක් දිනු කරගෙන අපේ ධර්මයෙන් අපිට ඉස්සරහට යන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒක නිසා මම මේ කියන්නේ සක්කාය දිට්ඨිය දිනු කරගන්න කියන එක නෙවෙයි. අපි රෝගේ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. නමුත් ඒක එච්චරම අර දැන් මොකද සමහර වෙලාවට ලෙඩක් නැතුව සමහර අය ලෙඩ වෙන්න පුළුවන්. ඒ දැන් මේ මනස දැන් මනසනේ ලොකුම ප්‍රධාන දේ මනෝසුභංගම ධම්ම. ඉතින් මනස තමයි ප්‍රධාන වන්නේ. මේ ලෙඩක් නැතුව සමහරලාට මේ ගැනම හිතන්න ගත්තොත් ලොකු මානසික රෝගයක් හැදෙන්නත් පුළුවන්. අනිත් එක අපි හන්නේ කය කියලා කියන්නේ කොහොමත් ලෙඩ රෝග වලට ගොදුරු වෙන ස්වභාවයෙන් ස්වභාවයෙන් යුක්ත එකක්. එකක්. එහෙමයි. අපි හන්නේ මට හිතෙනවා දැන් මේ කොරෝනා රෝගය වසංගතයේ ලෝකයට ඇවිල්ලා තියෙන්නේම මිනිස්සු සිල්වන්ත කරන්න කියන එක. දැන් අපි දන්නවනේ මිනිස්සු කයිනුයි වචනිනුයි සිතුනුයි දුරාචාරකම් වල යෙදෙනවා. පස්පව් කරන අවස්ථා තියෙනවා. එතකොට දැන් අපි හැමදෙරනේ මේ කොරෝනා වසංගතයත් එක්ක ඇතිවෙච්ච භීතිය නිසා මිනිස්සු දැන් ඕනෝන් ළඟට සමීප වෙන තියෙන ඉඩ කඩ අඩුයි. අනිත් එක්කනට කොරෝනා තියෙයි කියන බයට මට ඒ කොරෝනා වැරදි කියන බයට වෙනත් වෙනත් සත්තුන් හරහා කොරෝනායි කියන බයට දැන් මේ දවස්වල මාළු හරහා කොරෝනායි කියන බයට මාළු කන්න පෙළඹිලා නැහැ. ඒතනකට මිනිස්සු මාළු මරන්නේ නැහැ බිස්නස් නැති නිසා. ඒ තුල මේ සත්ව ඝාතනයේ යම් මට්ටමකින් වැළකීලා තියෙනවා. ඒ වගේම අනුන්ගේ දේවල් ගන්න එක ගන්න පංච දුස්චරිතේම සෑහෙන දුරට වැළකීලා සෑහෙන දුරට වැළකීලා තියෙනවා. ඉතින් ස්වභාවය ධර්මයේ තුලින්ම ඔබව සිල්වන්ත කරන්න එවපු දේව දූතයෙක් හැටියට මේ රෝගය වසනය සලකලා අපි කොහොමද මේ කාල සීමාව තුළ මා කලින් සිහිපත් කළ සෙයින් ඇහැකන්නාසයේ දිව ශරීරයේ මනසින් මේ ඉන්ද්‍රියන්ද සංවර කරගෙන ඉන්ද්‍රිය සංවර සීලයක් ඒ වගේම මේ කියන කය වචනේ සංවර කරගැනීමේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් තුලින් කොහොමද අපි මේකට සාර්ථකව මුහුණ දෙන්නේ කියන එකත් අවධාරණය කර ගැනීම වැදගත් වෙනවා. අපේ හාඳුරනේ අද අපි මාතෘකා වශයෙන් අපිට තියෙන සාකච්ඡා කරන සීලය. ତර මේ ප්‍රවේශයක් සඳහා අපි අමු සීලය කියන්නේ මොකක්ද අපේ හාඳුරනේ? එතකොට ඒ සීලය පාරමිතාවක් බවට පෙරලා ගන්න කොහොමද කියන එක මේ ලෝකීන සිල්වන්තයෝ හැමෝම පාරමී පුරන අයද කියන එක අපි සාකච්ඡාවට බඳුන් කරමු. ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ සීලය කියලා කියන්නේ මේ ශාසනයේ මුල. හරියට අත්‍යවාරම වගේ. සීල සමාධි ප්‍රඥා ත්‍රිතික්ෂා විහාරම්භේ සීලය. ඉතින් මේ සීලවන්තකම සීලවන්ත භාවය මේ ශාසනික වැඩපිළිවෙලේ අංක 1 කිව්වට ඒකේ වරදක් නැහැ. එහෙම. අනිවාර්යයෙන්ම සීලවන්ත භාවය තියෙන්න ඕන. ඉතින් ඇත්තටම සීලය කියලා කියන්නේ මේ කෙලෙස් සෝදන මහා ජල කඳක් වගේ. එහෙම. ඒ වගේම ස්වර්ගයට තියෙන ඉනිමකක් වගේ. හැම දෙයකටම පින නිවනට තියෙන මේ අමා දොරටුව විවර කර ගැනීම ප්‍රවේශය තමයි මේ සීලය. එහෙමනම් සීලවන්ත භාවය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපෙන් සීල කියන වචනේ තේරුම සීලණය සීල ඔව් සීල කියලා කියන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් කයයි වචනයයි දෙකේ හික්මීම තමයි සීලය කියලා කියන්නේ. පාලනය කරගෙන පාලනය කරගෙන සංයමයට හික්මීමට. එහෙම. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ගිහියන් වශයෙන් ගිහියන්ට පන්සිල්, අටසිල්, නවාංග උපෝසත් සීල, දස සීල්, මේවා ආජීවර්තමක සීල්, ආජීවර්තමක සීල් ඊළඟ වත් පිළිවෙත් මේවා සීලවලට අයිති වෙනවා. එහෙමයි. මේ සියලුම හික්මීම ගිහියන්ට උන්වහන්සේ ගිහි පින්නතුලට දේශනා කරලා තියෙනවා. ඊළඟ පැවිද්දන් වන අපට උපසම්පදා සීලයක් ප්‍රධාන වශයෙන් සික්ඛාපද 227ක් අනුකුඩා සික්ඛාපද කෙලවරක් නැහැ. මේ හැම සහ පැවිද්දන්ටත් වත්පිළිවෙත් වත්පිළිවෙත් අදාළයි නේද? අදාළයි. පැහැදිලිවම. අර වත්තං නපරිපූර්ණයෙන් තුන සීලම් පරිපූර්ණ කියන දේශනාවෙන් සඳහන් වෙනවා. වත්පිළිවෙතුත් ඒකාන්තයෙන්ම සීලයට සම්බන්ධයි. එහෙම. එතකොට ස්වාමීන් මේ කියන අප්‍රමාණ හික්මීමට පනවව දාලා ශික්ෂාපද සියල්ලම බුදුරජාණන් වහන්සේ පැනෙන්නේ ඒක විශේෂත්වය කයතයි වචනයටයි. එහෙමයි. කයටයි වචනයටයි තමයි බුදුරජාණන් වහන්සේ මේ සියලු සිකපද පනවලා තියෙන්නේ. එහෙමයි. එතකොට උන්වහන්සේ බුදු සිතට ශික්ෂාපද කිසිසේත්ම පනවලා නැහැ. මොකද සිතට ශික්ෂාපද පැනෙවුවොත් සීලවන්තය හොයාගන්න බැරි වෙනවා සාමාන්‍යයෙන්. මොකද හිතට හිතන දේවල් නවත්තන්න බෑනේ ශික්ෂාපදයකින්. සිතට ශික්ෂණ ක්‍රමයක් පනවලා තියෙනවා. ක්‍රමයක් පනවලා පද පනවලා නැහැ. පනවලා නැහැ. ඇත්තටම සමාධි ප්‍රඥා දෙක හැදිලියම සම්පූර්ණ. ඇත්තටම සීලෙන් උනත් කයයි වචනයයි දෙක සංවර වෙනකොට සාමාන්‍යයෙන් මේටම හිතක් සංවර වෙනවා. එහෙමයි. ඉතින් එතකොට ඒ අනුව කල්පනා කරලා බලනකොට මේ ශික්ෂණය මේ හැදිච්චකම මෙන්න මේ හික්මීම අනිවාර්යයෙන්ම කෙනෙක් සම්පූර්ණ කරන්න ඕන මේ සාසනෙන් ප්‍රතිඵලයක් ළඟා කර ගන්නට. එහෙමයි. ඒ නිසා මේ සීලවන්ත භාවය ඊටාම වැදගත් දෙයක්. එතකොට ස්වාමීන් වහන්සේ අහුව මේක පාරමිතාවක් වෙන්නේ කොහොමද? ඊළඟට හැමෝම රකින්න සීල පාරමිතාවට පත් වෙනවා. එහෙමයි. එහෙමයි. මොකද අපි හන්නේ මම එහෙම ඇහුවේ දැන් ක්‍රිස්තියානි ආගම ගත්තත් 10 commands දස පනත කියලා එකක් තියෙනවා. ඒකෙත් මේ පන්සිල් ආරක්ෂා කරනවා වගේ වැඩපිළිවෙලක් තියෙනවා. අනිත් පන්සිල් වල සඳහන් වෙන ගොඩක් කාරණා අනිත් ආගම් වලිනුත් වළක්වලා තියෙනවා. අපි හන්නේ කියන්නේ සත්තු මරණය, හොරකම් කරණය, සාමය වර්ධ හැසිරීම. අපි අර සික්ඛාපදං සමාදියාමි කියලා වචනේ කියලා සමාදන් නොවුනාට අපේ හැඳුරන්නේ අනිත් ආගම් වල අනිත් දර්ශන තුල ප්‍රඥාප්තියන් තුල ඒක තියෙනවා. ඉතින් එහෙම තිබිච්ච දෙයක් ආරක්ෂා කළ පමණින්ම ඒක නිර්වාණගාමී සීලයක් බවට පත් වෙනවද කියන එක අපි අහනවා. ඔව් ස්වාමීන් වහන්සේ කියපු කතාව නිවැරදි. මොකද දැන් සත්‍යාතිංගේ සංවිධානයේ ප්‍රඥප්තියත් පංචශීලය. එහෙමයි. එතකොට එහෙමනම් ස්වාමීන් වහන්සේ මේ හික්මීම මේ ශික්ෂණය ඇත්තෙන්ම හැමෝම එහෙම හික්මුණාට ඒක පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් බොහෝ දෙනා අපි බෞද්ධයෝ ඉස්සෙල්ලා අපි ගත්තොත් බෞද්ධයන් අතර පවා මේක ප්‍රපංචත් සමග මේ සිල් ආරක්ෂා වෙනවා. එහෙම ප්‍රපංචිකෙන් තණ්හා විත්තිමානත් එක්ක. එහෙමයි. දැන් අපි බලමු ස්වාමීන් වහන්සේ තණ්හාව නිශ්චිතව සිල් රකින්න මිනිස්සු ඉන්නවා ඇත්තටම. උදාහරණයක් උදාහරණයක් කියන්නේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් අනේ මට මේ සිල් ආරක්ෂා කරේ මම හොඳ පොහොසතෙක් වේවා. එහෙම. මම මේ රටේ ජනාධිපති වේවා. එහෙම. ඊළඟට මට දිව්‍ය ලෝකයන්ට ලැබේවා, බ්‍රහ්ම ලෝකයන්ට ලැබේවා. අර මොනවා හරි තණ්හාවෙන් සිල් ආරක්ෂා කරනවා. يعني මිනිස්සු ඡන්දය දෙන්නේ පන්සිල් රකින්න ජනාධිපති කෙනෙකුට කියලා තිබ්බොත් අන්න ඒ ඒ අපදනම යටතේ පන්සිල් රකිනවා. පන්සිල් රකිනවා. ඒ සිල් රකින ජනාධිපති ගැනීම ගැනීමේ බලාපොරොත්තු. බලාපොරොත්තු. එහෙම අවස්ථා තියෙනවා නම් මොනවා හරි බලාපොරොත්තුෙන් සිල් ආරක්ෂා කරන බෞද්ධ සම්පත්. ඒක තණ්හා මිශ්‍රිතයි. එහෙනම් දිට්ඨි මිශ්‍රිතයි. සමහර වෙතනවා මේ අපි යන්නේ දැන් තණ්හාව කියලා කිව්වහම භවභෝග සම්පත් වලට විතරද අපි හන කීර්ති ප්‍රශංසාවලට තියෙන කීර්ති ප්‍රශංසාවට ඒක සමන සමහරවිට මාන්නයට යන්න පුළුවන්. අල්ලාහ දික්ටි මානනේ. එහෙමයි. එතකොට දැන් අපි බොහෝ දෙනෙකුට තේරෙන අපි විදිහට ගත්තොත් මේ හැබැයි ශිවම් මාසයෙන් අපිට හොයන්න අමාරුයි. මේ වෙලාවේ සාකච්ඡාවට බඳුන් කරොත් ඔය භවභෝග සම්පත් එක එක දේවල් බලාපොරොත්තුෙන් සිල් ආරක්ෂා කරනවා නම් ඒක තණ්හාව නිසිතයි පැහැදිලිවම. ඊළඟට සංග දික්තිය ගත්තාම දිට්ඨිය දැන් සමහරව හිතනවා විපස්සනා වඩන්න ඕනේ. ආර්ය ස්ථාංග මාර්ග ගමන් කරන්න ඕනේ. භාවනා කරන්න ඕනේ. මේ සීල් ටික ආරක්ෂා කරගෙන ගියාම මට මෙවන්ට යන්න පුළුවන් කියලා හිතනවා. දැන් එහෙම අවස්ථා තියෙනවානේ. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ සීල් ආරක්ෂා කරන සමහර අපි විවෘතව කතා කළොත් දැන් සමහර ස්වාමීන් වහන්සේලා හරිය සීලවන්තයි. හැබැයි සීලේ පමණයි. හරි ලෝභය වුණා. හරි ලෝභයි. සමහරවිට කිසි දෙයක් දෙන්නේ නැහැ. සීලවන්තකම අකුරටම රකිනවා. එහෙනම් ඒ සමහර වෙලාවට උන්වහන්සේලා පවා හිතන්නේ සීලය තමයි ප්‍රධාන කියලා. සීලය විශාල කාර්යභාරයක් කරනවා. හැබැයි අපේ ඉලක්කය නිවන. එහෙමයි. ඒතර එහෙමනම් අර දැන් ආ මේ සීලෙන් සියල්ල කරනවා කියලා හිතාගෙන ඉන්නවා. හිතේ කිසිම දියුණුවක් නැහැ. සමහරට කේන්ති යනවා. ඊළඟට ලෝභකම් තියෙනවා. ඉතින් ඊළඟට අනිත් අය පහත් කරනවා මමයි සිල්වත්. ත්‍රිත්‍යාකාරකම් ත්‍රිත්‍යාකාරකම් තියෙනවා. කොහොමත් කුහකයක්. ඒවත් සංසන පරවම්බන. අමං ඉහළ තියලා අනිත් අය පල්ලෙහාට දානවා. පහළට දානවා. ඒ වගේ ස්වභාවල් තියෙන තියෙන උන්තරන් සමාජෙත් තියෙනවා. පැය සමාජෙත් තියෙනවා. එහෙමයි. ඉතින් එහෙම ස්වාමීන් වහන්සේ ධිට්ඨිය මුල් කරගෙන මේක තමයි ප්‍රධාන කියලා හිතාගෙන ඒකෙම යැපිලා ඉන්නවා නම් අනිත් විපස්සනා ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන මොනවත්ම නැතුව ඉන්න කෙනාට ඒක දිට්ඨිය. එහෙමයි. ඒක දිට්ඨිය නිශ්චිතයි. මිත්‍යා දිට්ඨියක් නිශ්චිතයි එතන. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ තව සමහර අය පිළිලා ආරක්ෂා කරන මේ මාන්නේ. එහෙනම් මම පිළිලා ආරක්ෂා කරනකොට මට කීර්තියක් ලැබේ. සමහරු දැන් ඒ අයටම දන්න අයකින් දැන් අපි ගොඩාක් අය ස්වාමීන් වහන්සේ හිතනවා දැන් අපිට ඉතින් යම් දෙයක් තියෙනවානේ අපි මෙහෙම තිබිලත් මේ සිල් සමාදන් වෙන්න එනකොට සමහරු පුදුම වෙනවා එහෙම කියලා අපිටම කියනවා. එතකොට දැන් එයා එතන එයා දන්නේත් නෑ. එයාගේ මේ එහෙම නැති අයත් ඇති. නමුත් මේක හරිම වංචනිකයින් සංසිත. ඉතින් ඒ අය එතකොට දැන් එහෙම පෙහෙවත් සමාදන් වෙන්න ඉන්නේ අර අනිත් අය මෙහෙම හිතයි අරම හිතයි. එතකොට මාන්නයක් එතන එනවා. එහෙම. ඒ කියන්නේ අපි හඳුන්නේ එයා සිල් සමාදන් වෙන්න තරම් උවමනාවක් තියෙන කෙනෙක් නෙවෙයි. එහෙම තියෙද්දිත් මෙයා සිල් සමාදන් වෙන්න යනවා කියලා මේ මිනිස්සු හිතලා මිනිසුන්ගෙන් ගෞරවය ලබා ගන්නද එහෙම නැත්නම් අනේ බලන්න අච්චර තියෙන මිනිස්සයා පවා සිල් සමාදන් වෙනවනේ කියලා හිතලා හොඳ ගෞරවයක් ලබා ගැනීම. ඒක සම්බන්ධ මිනිස්සුන්ගේ කීර්ති ප්‍රසන්න තරසාවෙනස මුලින් කියව එක ඉතින් ඇත්තට ඒකත් මිනිස්සු අපේක්ෂා කරන දැන් මහා කාර්යභාරයක් තියෙන කෙනෙක් විතරම යා හරියට වැඩ එහෙම අපි රාජ්‍ය සේවකෙක් හරි ලොකු සත්නිලධාරියෙක් හරි නමුත් එයා එයා කොච්චරත් කියන ඇහිලා තියෙන මට තේලාට මට හිතෙනවා අනේ දැන් මේ පොඩි මාන්නයක් යනවා නේද කියලා හිතෙනවා සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ බලන්න දැන් අපි මෙච්චර වැඩ තිබිලත් අපි යනවා මිනිස්සු පුදුම වෙනවා. ඔබතුමා මේ කොහොමද මේවා අතහැරලා දවස වෙන් කරගත්තේ කියලා. එහෙමයි. කියලා මිනිස්සු එහෙම කතා කරන අවස්ථා තියෙනවා. දැන් ස්ථානයේ සම්බන්ධයෙන්ුත් මානයක් ඇති වෙන්න පුළුවන් නේද අපි? අපි සිල් සමාදන් විනාවල් ගැන. පැහැදිලිවම ඒක දැන් ගොඩක් දුරට තියෙනවා. එහෙමයි. දැන් ඇත්තටම දැන් එහෙම දැන් අපි හවල් දැන් ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් ඒ වගේම ප්‍රසිද්ධ ස්ථානයක් වෙනක රැස් වෙන තැනක් සම්භාවනීය තැනක්. ඉතින් බොහෝ දෙනා දැන් බලන්න අපිත් එක්ක දැන් අපි මේ කෙනෙකුගේ දෝෂයක් කතා කරනව නෙවෙයි. ඒ අයට බොහොම ආදරෙන් කරුණාවෙන් මේ අර ඒ යන මාර්ගේ තව පොඩ්ඩක් නිවැරදි කරගන්න තමයි මේ දේ මතක් කරන්නේ. එහෙම එහෙම. එහෙම නැතුව කෙනෙක් පාත් කරනවත් ඒවත් අපිටත් ඕන කෙනෙකුට කෙලස් තියෙන සමාජයේ තියෙන ස්වභාවයන් ඉස්මතු කරලා පෙන්වන්නේ මේ අපිට මේ මේ හිතේ කෙලෙස් වැඩ කරන ආකාරය පෙන්වීමට මිසක් එක එකනා හැලුවට ලක් කරන්නේ හැලුවට ලක් කිරීම නෙවෙයි. ඇත්තටම ඒ වගේ අවස්ථා දැන් අපිට ඕන තරම් තියෙනවා දැන් සම්හාස ගිහිම ගිහින් තුලා ඉතින් ගත්තකම අපිට හම්බෙච්ච ගමන් කියන අපි ආවල් තැන පිළිගන්නේ. ඒක ලොකු අභිමානයක් ගෞරවයක් හැටියට හිතනවා. ඒක ඒක මහා ලොකු වරදක් හැටියට කියන්නේ. නමුත් අපි දැන් මේ ටික කාලේ මේ සීලයේ තියෙන වටිනාකම අවබෝධ කරගන්නවට වැඩිය අර සිල් සමාදන් වෙන්නේ යන තැනේ වටිනාකම මුල් කරගෙන තමයි හරියට නැඹුරු වෙලා. ඔව්. ඉතින් ඒක අපි දැන් පැති කීපයක් තියෙන සමහරලාට ඒ ස්ථානවල සාමනාන්ත වැඩසටහන හොද වෙන්න වැඩසටහනක් යනකොට ඉතින් මිනිස්සු කැමති. නමුත් එතනදී වුණත් හොඳ කල්පනාවෙන් ඉන්න ඕන එහෙම මාන්නයක් කිසිසේත් නැක දැන් මිසිල් ආරක්ෂා කරන හැම කෙනෙක්ම හොඳට මතක තියාගන්න ඕන ස්වාමීන් වහන්සේ මේ තමන් සීලවන්තයි කියලා මොනම විදිහකටවත් කෙනෙකුට පේන්න ඒක නැත්තම් මවාපාන්න බෝඩ් දාගෙන ඒ සීලවන්ත භාවයේ ප්‍රදර්ශනය කරන්න ගියොත් එතන වැටෙනවම තමයි. ඒ නිසා අපි කාටත් අපිට මේ කව අපි සීලවන්තයි කියලා ඒක ප්‍රසිද්ධ කරන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඉතින් එහෙම ප්‍රසිද්ධ කිරීම තුළින් වෙන්නේ ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන් දන් නැතුව නැති කෙලෙසයක් වැඩෙනවා. එimhe දැන් අපි හඳුරන්නේ බොහොම පැහැදිලි පැහැදිලි කිරීම අනුව තණ්හාමාන දිට්ටි වැඩෙන විදිහට ප්‍රපංච ගොඩනැගෙන විදිහට සිල් ආරක්ෂා කරන්න යම් කිසි කෙනෙක් පෙළඹෙනවා නම් අපි හඳුරු මතක් කරන්නේ ඒ පාරමිතාවක් වෙන්නේ පාරමිතාවක් වෙන්නේ නැහැ. එතකොට ස්වාමී ඒකෙන් වෙන්නේ අපේ හන්නේ මේ සීලය පදනම් කරගෙන මේ හිත අවුල් වීමක් නේද? ඔව්. ඇත්තටම අවුල් වීම අර කුසලයක්ම ලොකුවට වෙනවා කියන්නේ නැහැ. ඇත්තටම මේ ශික්ෂණයක් ඉක්මීමක් තුළින් අපි හිතමු මොනවා හරි දෙයක් බලාපොරොත්තු වෙන පුංචි පුංචි ඔය ලාමක අදහසක් තිබ්බත් කෙනෙක් සතෙක් මරන්න නැත්නම් ඒක ලොකු දෙයක් නිසා ඉදිකට් එක දෙයක් හොරකම් කරන්නේ නැත්නම් කාමවර්ධක හැතිරෙන්නේ නැත්නම් මොන ගෞරවයක්ද පාරමිතාවක් බවට පත් දුන්නාට එතන සීලයක් ආරක්ෂා වෙනවා සීලයක් ආරක්ෂා වෙනවා දැන් අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා විවිධ ආගම්වල ඉතින් එක එක ආයතනවල ප්‍රඥප්තියන් හැටියට පන්සිල් ආරක්ෂා වෙනවා එතන ස්වාමීන් වහන්සේ ඒ අංශවල ඒක පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. අපි හන්නේ බොහෝ ඒ පිටරට ගිහිල්ලා එන උදවිය සහ පිටරට අධ්‍යක්ෂීන් තියෙන උදවිය අපිත් එක කියලා තියෙනවා මේ ලංකාවට වැඩිය පිටරට මිනිස්සු පන්සිල් ආරක්ෂා කරනවා. මේ ලංකාව මිනිසුන්ට වැඩිය පිටරට මිනිස්සු ධර්මයේ දන්නේ නැති වුණත් ධර්මයේ යෙදෙනවා. ඒ කට්ටියට මේ ලංකාවේ මිනිසුන්ට වැඩිය නිවන සමීපයි කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. ඔය ආදිවාසීන් යම් යම් ප්‍රකාශනයන් අපිත් එක ඕනෑ තරම් කරලා තියෙනවා. අපි නම් එතන කිසියම් අවබෝධයක් තියනවද ඒක හුදු කිසියම් නීති රීති රෙගුලාසි නිසා දණ්ඩණීයත භීතියෙන් බයෙන් කරන සංවරයක්ද අවබෝධයෙන් ඇති කරගන්න සංවරයක්ද ඒ සංවරය සමාධියට පාදක වෙනවද නිවනට උපකාර වෙනවද කියන එකත් අපි මේ වෙලාවේ විස්තර කරනවා සාන්නත් ඒක දැන් ඇත්තටම මෙතන නීතියත් එක්ක ඒක අර පුරුද්දක් එක්ක සමහර වෙලාවට දැන් ඔය බටහිර සමහරලාට අර ජීවත් වෙච්ච පිරිස් වල දැන් අපේ මේ අපේ මේ රටවල් වලට වන අර සමාජශීලීත්වයේදී බොහොම හොඳ ගතිගුණ තියෙනවා. සමහර අවස්ථාවල හොඳ ගතිගුණ තියෙනවා. දැන් අපිව අපිම පිට රටක දැන් ඕස්ට්‍රේලියාවේදී අපිව දැන් කවුරු හරි අපේ ලංකාවේ ළමෙක් අපිව එක් කරගෙන යනවා වහන එක. ඉතින් කියන බලන්න ස්වාමීන් වහන්සේ මෙහෙ හෝන් ගහන්නේ. ඉතින් මෙහෙ මෙහෙම කරන්නේ, අරම කරන්නේ. අතන මේවා නීතිය නිසා තමයි ඒ විදිහට ඒක සකස් වෙලා තියෙනවා. දැන් ඇත්තටම දැන් මෙහි එහෙම නීතියක් බලාත්මක නැහැනේ. මොකද දැන් සාමාන්‍ය ඒ වගේ බටහිර රටක ස්වාමීන් වහන්සේ ඒ තියෙන රියදුරු බලපත්‍රය ඒ පොයින්ට් කපනවා කියලා කියනවා. එහෙමයි. ඉතින් ඇත්තටම අතපය හතරම කැඩුවා වගේ තමයි සම්පූර්ණ කෙනෙකුගේ ලයිසන් එක කැන්සල් කරන්නේ. ඉතින් එයා ඒ නිසා අර S2 ආරක්ෂා කරනවා වගේ තමන්ගේ බලපත්‍රේ ආරක්ෂා කරගන්න බොහොම ඒ නීති රීති රෙගුලාසි වලට අනුගතව කටයුතු අනුගතව කටයුතු කරනවා. ඊළඟට සංස නීතිය දැන් හැම තැනකදී වුණත් ඉතින් ඒවා මුළු කාලෙඳලා ඒ විදිහට හික්මවලා තියෙනවා. එහෙමයි. ඒ හික්මීමක් එක්ක දැන් පුරුද්ද කියන එක හරි පුදුම දෙයක්නේ. ඒ නිසා ඒගොල්ලෝ ඒක ඒ විදිහට ඒ ක්‍රියාත්මක වෙනවා. මුලදී මේ හික්මීම තුළ එක්තරා බයක් තියෙනවා නේද? බයක් තියෙනවා පැහැදිලිවම සාමනක බයක් තියෙනවා. ඒක පුරුද්දක් බවට පත් වෙනවා. එහෙමයි. ඒ නිසා දැන් අර බොහෝ දෙනා ස්වාමීන් වහන්සේ කියපු ප්‍රකාශනය කරනත් මෙහෙම ඒ අයට ධර්මයේ ගියොත් මෙහෙමයි අරමයි කියලා. නමුත් ඉතින් ඒකේ පොඩි සත්‍යතාවයක් යන්නේ පොදු සත්‍යතාවක් කියලා කියන්නේ ඒගොල්ලෝ දැන් අමුතු වැඩ පිළිවෙලක් අපිත් එක්ක බලනකොට සාපේක්ෂව හතයක් වෙනස් විදිහකට ඒගොල්ලෝ ජීවත් වෙනවා. එහෙමයි. හැබැයි සම්මත ඒගොල්ලන්ට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය ගැන ඒගොල්ලෝ කතා කරන්නවත් කැමති නැහැ. එහෙම. අනිත් එක අපි හන්නේ පොඩ්ඩක් මතක් කරගන්න. දැන් ඒ විදිහට පිට රටවල් වල නීති රීති රෙගුලාසි අනුව වැඩ කරලා බොහොම සතුටින් වාහන එහෙම එලවලා එන අය ලංකාවට ඇවිල්ලා ලංකාවේ වාහන තබ්දපදයට එක්ක ත්‍රිවිල් එකක් හරි බයිසිකලයක් හරි ඉස්සරහ කරගෙන ගියොත් සමහර වෙලාවට අර මිනිස්සයා බය වෙලා කෑග් ගහලා ඊට පස්සේ හිත අවුල් කරගෙන අසභ්‍ය වචන කියලා සමහරවිට මහා විශාල අවුලක් ඇති කරගන්නවා. අවුලක් ඇති කරගන්නවා. හැබැයි මේකට හුරු වෙච්ච ලංකාවේ මිනිස්සු එහෙම හරින් මෙහෙන් දැම්ම කියලා කලබල වෙන්නේ නැහැ. එතකොට මොක එතනදී අපි හඳුරන්නේ මානසික දියුණුව තියෙන කොද. ඒ කියන්නේ කෙලෙස් ඇවිස් වෙන තැන හිත අවශ්‍ය ගන්නෙ නැතුව ඉන්න එකද මේ කෙලෙස් වැඩි තැන හිත අවශ්‍ය ගන්න නැති එක්කෙනාද එහෙම නැත්නම් නැති තැන මොකක්වත් නොකර ඉන්න එක්කෙනාද ඇත්තටම දැන් අපිට දැන් කෙනෙකුට කේන්ති අපි කේන්ති ගමකෝ. එහෙමයි. ඉතින් අපිට කේන්තියක් යන්නේ ඇයි? එහෙමයි. අපිට කේන්තියක් යන්නේ ස්වාමීන් වහන්සේ ගැටෙන අරමුණක් හම්බුනොත්. එහෙමයි. ඉතින් අපිට ගැටෙන අරමුණක් ජීවිතේ හම්බෙන්නම නැත්නම් මොනම හේතුවක් නිසාවත් ඒ කෙලෙස් එන්න විදිහක් නැහැ. එතකොට ඒක එතන දක්ෂතාවය සමාජයේ තියෙන හොඳකම නිසා අපි අපේ කෙලෙස් යටපත් වෙලා තියෙන එකද? එහෙම නැත්නම් සමාජීය මගින් බාහිර අරමුණු නිසා කෙලෙස් ඇවිස්සෙන වෙලාවේ අපිට අවශ්‍ය ගන්න නැතුව ඉන්නවනම් ඒක වැඩි හොඳම දැන් එතනදී අපිට බාහිර දේවල් නිසා කෙලෙස් අවශ්‍ය ගන්න නැතුව ඉන්නවනම් ඒක තමයි සාමනක නියම පුහුණුව දක්ෂකම දක්ෂකම එහෙම නැතුව අපිට ප්‍රශ්නයක් එහෙම ගැටෙන අරමුණක් නැත්නම් අපි ගැටෙන්නේ නැතු වෙන එක කොහොමද ගැටෙන්න විදිහක් නැහැ. අර කාලිදාසේගේ කතාව. අන්න හරි කාලිදාසේගේ කතාව වගේ සමහරවිට. එතකොට ඇත්තටම මේ වෙලාවේ දැන් අර ඒ අපිට කොටින්ම කියන්න තියෙන්නේ වගේ බටහිර ඒ අයට ධර්ම ධර්මඥානයක් නැහැ. නම් ධර්මයේ හොයාගෙන ගිය පිරිසක් ඉන්නවා. දැන් බලන්න අපි ගත්තොත් දැන් බටහිර අය සාමාන්‍ය මම බටහිර අය විවේචනය කරනනේ ඒයිගේ හොඳ ගුණක් තියෙනවා සම්මා. මොකද ඒගොල්ලෝ සමහරලාට බොරු කියනවා අඩුයි. ඒ වගේ ඒවා අර ඒ හික්මීමෙන්ම තියෙනවා. නමුත් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් අපි එකපාරම දැන් බටහිර කෙනෙකුට ධර්මයට ලං කරගන්න මේ මත්යන් බොන්න එපා කිව්වොත් ඒ මිනිස්සු බය වෙලා දුවනවා. එහෙම. ඒ මිනිස්සු අර එහෙම ප්‍රතිපත්තියක් හැටියට කරනව නෙවෙයි. එහෙම. ඒකෝට දැන් මට මතක අපේ ස්වාමීන් වහන්සේ නමක් කිව්වා. උන්වහන්සේ මේ හොඳට ඉංග්‍රීසි භාෂාව පුළුවන්. ඉතින් උන්වහන්සේ මේ අපේ මේ දකුණු පළාතේ හෝටලයක ඒ හෝටල් අයිතිකාර මහත්මයා ඒ ගොඩක් විදේශ සංචාරක ආපුවාම ඒ ආරණ්‍යට ගිහලා ඒ ස්වාමීන් වහන්සේ එක් කරගෙන එනවා මේ මෙයාට පොඩ්ඩක් අනුශාසනා කරන්න බණක් කියලා. දවසක් මේ ස්වාමීන් වහන්සේ බණ කිව්වට එදා මහා දුක්ඛකන්ද සූත්‍රයෙන් බණ විසඳ මාතෘකා කරලා ඉතින් ඇයට තේරෙන විදිහට කතා කරනකොට ඉතින් 40 ගාණක් ඉඳලා තියෙනවා විදේශිකයෝ. එහෙමයි. ඉතින් මුන්නහන්සේ දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනකොට එකපාරම 20ක් විතර නැගිටලා තියෙනවා. එහෙම. කියන්නේ ඒගොල්ලෝ ඒවට එහෙම කැමති නෑ. එහෙම එහෙම. මම මොකද අපි හම්බුනේ කතාව කලින් උත්පතාවක පැහැදිලි කළා නේද? එහෙම. එතකොට ඒකෙන් තේරෙනවා සම්මත අර එහෙම යථාර්ථයේම දකින්න ඒගොල්ලෝ හිතමනව නෙවෙයි. නෙමෙයි. යම් කිසි නීති රෙගුලාසියක් නිසා සහ ටිකක් ඈත අතීතයේ ඉඳලා ඒගොල්ලෝ පුහුණු වෙලා ආපු විදිහකට ඒගොල්ලෝ මේ හික්වීමක් තියෙනවා. එහෙමයි. දැන් සමහර අය ඉන්න අපේ හන්දරනේ මධ්‍යසාර භාවිතා කරන්න බොහොම ලොල් කෙනෙක් වුණත් නොබී ඉන්න අවස්ථාවක් තියෙනවා මේ බටහිර රටවල් වල. මොකද මේ එයාට ආපහු ගෙදර යන්න ඕන නිසා වාහනේ එලවගෙන. දැන් වාහනේ පදවාගෙන යද්දී බීම තින්ගියොත් අහුලා පොයින්ට්ස් ලැබිලා දඩ ගහලා ලයිසන් කැන්සල් වෙන්න පුළුවන් නේ. හරි. එතන ඇත්තටම හොඳටම උදාහරණයක් තේරෙනවා සාමනක ඒ සාමනක දැන් ප්‍රකාශනේ එහෙමයි. ඇත්තටම එතන තියෙන්නේ අර නීති රෙගුලාසි වලට යටවීමක්ම තමයි. තමයි. ඔව්. එහෙම දෙයක් නෙවෙයි. එතකොට අපි හන්නේ දැන් අපි හැමතිස්සෙම ධර්මයේ තුල විග්‍රහ කරලා බලනකොට සීලය කුමක් සඳහාද කියලා විමසනකොට හැමතිස්සෙම අපිට එන්නේ සීලය සමාධිය සඳහා සමාධිය සඳහා. එතකොට ඒ සමාධිය මූලික වෙන සීලය නේද අපි හඳුරන්නේ පාරමිතාවක් බවට ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ඔව් ස්වාමීනාත් ඇත්තටම දැන් ඒ ඒ හික්මීම ඒ ශික්ෂණය සමාධිය පිණිස ප්‍රඥා පිණිස උපකාර වෙන සීල එක්තරා පැත්තකින් පැහැදිලිවම පාරමිතාව බවට පත් වෙනවා. එහෙමයි. ඒකට ස්වාමීනාත් අපි දැන් ඒ වගේ හික්මීමක් ඇති කරගෙන තුන්තරා බෝධිය දැන් අපිට බෝධි ප්‍රයක් පේනවානේ. එහෙමයි. රහත් බෝධිය, පසේ බෝධිය, ලෝතුරා බෝධිය. එහෙමයි. ඉතින් අපි ඒ බෝධිත්‍රය තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ කරගන්නට දැන් ඒක පාරමිතාවක්. සීල පාරමිතාවක් හැටියට ඒ රහත් බෝධිය ප්‍රාර්ථනා කරන කෙනා ඒ සීල ආරක්ෂා කරනවා. පාරමිතාව බවට පත් කරගන්න මට මේක රහත් බෝධියෙන් නිවන් අවබෝධ කරගන්න මේ සීලය උපකාර වේවා. එහෙමයි. ඊළඟට පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන කෙනා උපපාරමිතාවක්. හැබැයි පාරමිතාව සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. නැත්නම් එක මැද්දෙන් ගිහලා උපපාරමිතාව විතරක් පුරන්න බෑ. එහෙමයි. අප්‍රයා උපපාරමිතාවක්. මේ උපපාරමිතාවේ කාන්තෙන් පසේ බුද්ධත්වයේ වෙනස උපකාර වේවා. ඉතින් ඊළඟට මුළු ජීවිතේම දැන් පරමාර්ථ වශයෙන් සීලේ පුරුදු කරනවා. ඉතින් මගේ මේ සීලය මේ පරමාර්ථ සීලය ඒකාන්තයෙන්ම ලෞතුරා අභිසම්බෝධිය පිණිස උපකාර වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක ආරක්ෂා කරන සීලයේ පිරිසිදුවම ඒකාන්තේ පාරමිතාව බවට පත් වෙනවා. එහෙම අපහන්න. අපහන්න දැන් මේ මම මෙහෙම අහුවොත් දැන් අපි හාමුදුරු බොහොම පැහැදිලිව මතක් කළා තුන්තරා බෝධිය පිළිබඳව බුදුපසේ බුදුමහරහත් කියන ඒ අවස්ථා තුන. එතකොට පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා කියන පාරමී වර්ග තුනක් තියෙනවා. කොහොමද මේ තුන්තරා බෝධිය ලබා ගැනීම පිණිස මේ පාරමිතා සීල පාරමිතාව අපි පාවිච්චි කරන්නේ කොහොමද? සාමාන්‍ය සීලයක් විදිහට අපි සමාධිය වඩන්න උපකාර වෙන විදිහට සීලය වඩනවා පාරමිතා සම්පූර්ණ කරගන්න අර අපේ හඳුර මතක් කළ විදිහට ප්‍රපංච වලින් තොර වූ සීලයක් සමාදන් වෙලා. එතකොට උපපාරමිතාවක් ලෙසින් සීලය සම්පූර්ණ කරගන්නේ කොහොමද? පරමාර්ථ පාරමිතාවක් විදිහට සීලය සම්පූර්ණ කරගන්නේ කොහොමද කියන එක අපි දැනුවත් වෙන්න ඕන. ස්වාමීන් වහන්සේ අපි දැන් එහෙනම් මේ පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියලා තුනම කතා කළොත් එහෙමයි. එතන දැන් අපි සිල් ආරක්ෂා කරනවා සමහරලාට තමන්ගේ භවභෝග සම්පත් තියෙනවා ඊළඟට අඹු දරුවෝ ඉන්නවා ඊළඟට නොඑක් වස්තුන් තියෙනවා ඒ වස්තුන් නිසා දැන් කෙනෙක් අපි හිතමු සීල ආරක්ෂා කරගෙන යනවා එහෙම ආරක්ෂා කරගෙන යනකොට තමන්ගේ වස්තුව නිසා ධනය නිසා දුවදරුවෝ නිසා අඹු දරුවෝ නිසා ශික්ෂාපදේ ආරක්ෂා කරන්න බැරි අවස්ථාවක් එනවා කියලා අපි හිතමුකෝ එහෙමයි ඒ වෙලාවේ ශික්ෂාපදේ කඩන්න නැතුව ඒ සියලු දේවල් අභිබවා මට මේ සීලය නිවන් පිණසම වේවා කියන පරමාර්ථයෙන් ආරක්ෂා කරන සීල සීල පාරමිතාව. එහෙම. කියන්නේ තමන්ගේ ඕනම දෙයක්. තමන්ගේ බාහිර තියෙන දේවල්. එහෙම. දුවදරුවෝ, වතු පිටි, භවභෝග සම්පත් සමානලට ඒවා සීල ආරක්ෂා කරන්න කියලා නැති වෙන අවස්ථා තියෙනවානේ. එහෙම. ඒවා පසකලා නිවනම අපේක්ෂා කරමින් ඒ සීලය ආරක්ෂා කරනවා නේ ඒක පාරමිතාවක්. දැන් අපි හන්දට මෙහෙම කිව්වොත් දැන් උදාහරණයකට ගත්තොත් පන්සිල් රකින්න අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්නවා. ඒ අම්මයි තාත්තටයි ළමයෙක් ඉන්නවා. ඒ අම්මගේ තාත්තගේ එකම බලාපොරොත්තුව මේ ළමය හොඳ පාසලකට දාන්න. එතකොට ඒ පාසලට දානවා නම් පදිංචිය තහවුරු කරන්න ඕන. එතකොට පදිංචි තහවුරු කරන්න කරන්න ඒ පිළිලේකන හදා ගන්නවා. ව්‍යාජාකාරයට හදා ගන්නවා. ඊළඟට ඉන්ටර්විව් එකට ගියාම බොරු කියන හැටි පොඩි ළමයාටත් උගන්වලා මේ කට්ටියත් බොරු කියනවා. එතකොට කියන එතන මෙහෙම බොරු කියලා අපි හිතමු ඉන්ටර්විව් එකේදී පාස් වුණා කියලා. එතකොට බොරු කිව්ව නේද කියලා අහුවාම ඉතින් ළමයේ වෙනුවෙන් ඉතින් කරන්න උනානේ කියලා එහෙම වෙනවා. එතකොට අපේ හාමුදුරනේ ළමයි වෙනුවෙන් හෝ බොරු කියන එක ගැළපෙන දෙයක් නෙවෙයි. ගැළපෙන දෙයක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම මේ අපි හිතමු අම්මයි තාත්තා දිගට සිල් සිල් ආරක්ෂා කරගෙන ආවා. එහෙමයි. හැබැයි ඒ ළමයා වෙනුවෙන් ඒ බොරු සාමාන්‍යයෙන් මතක් කරගත්තේ ඔක දැන් බොහෝ අයින් නැති වෙන්න පුළුවන්. එහෙමයි. එහෙම කිව්වා නම් ඒ ඒ සීලය පාරමිතාව බවට පත් වෙන්නේ නැහැ. එතන කොහොමද බොරු කියවම පාරමිතාවක් වෙන්නේ නැහැ. මසාවාදී කැඩෙනවා. ඔව් එහෙම කොහොමද එතන පාරමිතාවක් වෙන්නේ නැහැ. එහෙමයි. ඒ වගේ අවස්ථාවලදී පවා ඒකට අහු වෙන්නේ නැතුව ඒ සීලේ ආරක්ෂා කරගන්න පුළුවන්. ඒක සීල පාරමිතාව බවට පත් වෙනවා. එහෙමයි. එතකොට ළමයා වෙනුවෙන් හෝ බොරු නොකියා සිටින්න පුළුවන්කම තියෙනවා නම් තමයි සීල පාරමිතාවට සත්‍යමත් සීලයක් බවට පත් වෙන්නේ. පත් වෙන්නේ. එහෙමයි. ඊළඟට ස්වාමීන් උපපාරමිතාව ගත්තාම දැන් අර විදිහට දැන් පාරමිතාව පිරිච්ච කෙනාන උපපාරමිතාව අපි කියවනේ එහෙමයි පාරමිතාව සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඇත්තටම ඊළඟ තත්ත්වයට යන්න පුළුවන් එහෙමයි දැන් මේක අර ඇත්තටම මහා සාගරය වගේ තමයි ක්‍රමානුකූලව තමයි ගැඹුරට යන්නේ එහෙමයි ඒක උපපාරමිතාව සම්පූර්ණ කරන කෙනා දැන් කොහොමද දැන් තමන්ගේ භෞතික සම්පත් වෙනුවෙන් දරුව වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් ශික්ෂාපත කඩා ගන්නෑ හැබැයි එයාට ඊට වඩා කැපකිරීමක් කරන්න වෙන සමහර වෙලාවට තමන්ගේ ශරීරාංගයක් වුණ මේ සීලය වෙනුවෙන් පරිත්‍යාග කරන්න වෙනවා. එහෙම. මේ එහෙම වුණොත් සමහරලාට එයා තමන්ගේ ශරීරාංගයේ පරිත්‍යාග කළ තමන්ගේ සීලය කඩා ගන්න නැතුව ඉස්සරහට යනවා නම් එහෙම. අන්න ඒකට කියනවා සංස උපපාරමිතාව කියලා. ශරීරාංග කැපකිරීම තුල හෝ සීලය ආරක්ෂා. සීලය ආරක්ෂා කරගන්නවා. එහෙම. ඒ කියේම තමන්ගේ දැන් සමහරවිට කෙනෙකුට ඒ කියන්නේ කට කෑවත් දිව කැපුවත් බොරු කියන්නේ. බොරු කියන්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවක් සම්බන්ධ. සමහරවිට දැන් නැහැ උගුල්ලලා ගත්තත් නොදැක්ක දෙයක් දැක්කයි කියලා කියයි කියලා කියන්නේ. අන්න හොඳ අවස්ථ උපමාවක් සාන්ත. දැන් ඇත්තටම දැන් සමහරලාට අපි අර සාන්තිවත් තාපතුමා ගත්තාම ඉතින් අර ඔක්කොම අප්පා කන්නාසක් ඇප්ප ඒත් ඉතින් කොහෙද සාන්තිය තියෙන්නේ හිතේ උන්වහන්සේ සාන්තිය තිබුණානේ. බයිර කරේ නෑනේ. ඒ වගේනේ ශරීරයේ අංගයක් ගත්තත් සීලේ නම් කඩන්නේ නැහැ. අන්න ඒ සීලේට කියනවා උපපාරමිතා. උපපාරමිතා. පරමත්ත පාරමිතාව කියලා කියන්නේ සංසාර දෙකම දැන් සම්පූර්ණ වෙලා තියෙනවා. අර විදිහට පවභෝග සම්පත් දුවදරුව වෙනුවෙන් කිසිසේත්ම සීලේ කැඩෙන්නේ නැහැ. තමන්ගේ ශරීරාංගයක් නිසාවත් මොන විදිහටවත් මේ සීලේ කැඩෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි සමහරවිට තමන්ගේ ජීවිතේම කෙනෙකුට තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. නමුත් සීලය වෙනුවෙන් තමන්ගේ ජීවිතේම උනත් දෙන්න සූදානම්. එහෙම. එහෙම ආරක්ෂා කරන එහෙම අවස්ථා තියෙනවා. එහෙම. බෝ සම්බාර පුරණ අවදීදී මේ වගේ අවස්ථා දිවි හිමියෙන් සිල් රකින්නවා කියලා. දිවි හිමියෙන් සිල් රකින්නවා. දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් අර සද්දාතිස්ස රජුරවන්ට අර වටුමස්කන්න අපි මීට කලින් તો කතා කළා. එහෙම. අර තිස්ස කියන තරුණයාට දුන්නනේ කුකුලෙක් දීලා මේක යන්න ඕනේ මෙන්න මේ ආකාර ගානකට. ආකාර 10කට යන්න ඕනේ මේ කුකුලා. මේ මන පිටින් දුන්නේ. නමුත් ඒ වෙලාවේ අර දැන් දංගෙඩියට හිස තියලා තිබ්බේ ඒ තරුණයාගේ මේක කරේ නැත්තම් හිස ගහනවා එහෙම නමුත් ඒ කුකුල අතට අරගෙන කො මම උඹ වෙනුවෙන් මගේ ජීවිත දාන දෙනවා කියලා කුකුල අත හැරියා එහෙම අන්න ඒ වගේ සානක ජීවිතයේ දැන් මේ දැන් ඊළඟ තත්පරේ ජීවිතේ නැති වෙනවා මේ කරේ නැත්තම් නමුත් ඒ දේ කරන්නේ නැතුව තමන්ගේ සීලය ආරක්ෂා කරනවා අන්න ඒ සීලය තමයි පරමාර්ථ වශයෙන් සීල ආරක්ෂා කරනවා කියලා කියන්නේ ලෝතුරාභි සම්බෝධිය පිණිස ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව මේ ශික්ෂණය මේ පුහුණුව නැත්තම් මේ කයයි වචනයයි දෙකේ සංවරය කොටින්ම කිව්වොත් මේ සීලය ආරක්ෂා කර ගැනීම තමයි පරමාර්ථ සීලය හැටියට සඳහන් කරන්නේ. එහෙනම් අපි හන්නේ ඒ මට්ටමට හිත ගේන්න සෑහෙන කාලයක් හිත පුරුදු කරන්න වෙනවා නේද අපි හන්නේ. අනිවාර්යයෙන්ම සාමනද දැන් ඇත්තටම දැන් අපි දැන් අපි බෝසත් චරිතයක අපි සාමනද කතා කරන්නේ උත්තුංගම අවස්ථාව. එහෙමයි. උන්වහන්සේව ක්‍රමානුකූලව මුලින් ඉතින් හරි අමාරුවෙන් පටන් ගන්නව ක්‍රමානුකූලව පියවරෙන් පියවර පියවරෙන් පියවර ආපු දේවල්. එහෙමයි. ඕනම දෙයක් එහෙම නිසානේ ධර්මයේ තුල. එහෙමයි. බලන්න අපි උනත් අපි දැන් සමහර වෙලාවට දැන් අපි පැවිදි වෙච්ච මුල් කාලේ ඇත්තට මට පැවිදි වෙන්න ආපු දවසේ මට බයක් ඇති වුණා. දැන් මම මේ පැවිදි වෙන වාක්‍ය කොහොමද පාඩම් කරගන්නේ? එහෙමයි. නමුත් ඊට පස්සේ අපි ක්‍රමානුකූලව ඒක හුරු වුණාට පස්සේ අපි ගොඩාක් පාඩම් කරන්න ඒක ඒ පියවරෙන් පියවර ගියාට පස්සේ ඒක අපිට පහසුයි. එහෙමයි. ඒ වගේ සමහර සීලෙත් එහෙම තමයි සමහරවිට ඉස්සෙල්ලා කෙනෙකුට මේක මහ ලොකු බරෑරුම් කාර්යයක් වගේ පේන්න පුළුවන්. දැන් මේ සාකච්ඡාව උනත් ගත්තොත් අපි හඳුරන්නේ දැන් ආරම්භ කරන මුල් අවධියේදී අපි හාමුදුරු යම් කිසි චකිතයකින් හිටිය මම මොන වගේ ප්‍රශ්න ආයිද දන්නේ ආදි වශයෙන්. දැන් අපේ චකිතේ ඇත්තම තියෙනවා. <laughs> මොකද එහෙමයි. අපේ ස්වාමීන් වහන්සේ ඉඳලා ඉතින් සමහරවිට ඉතින් 아무තු ප්‍රශ්නත් අහනවද? එහෙම බෑනේ. දැන් අහන ප්‍රශ්න වලට නිර්භයව බොහොම ලස්සනට මේ අපැම්බුලන්සේ දැනගත්තා වගේ බොහොම ශනිකව ගැළපෙන උත්තරය අපි හඳුර ලබා දෙනවා. ඒ අර දීර්ඝ කාලීන අභ්‍යාසයකට ඒකාන්ත උපකාරක නේද? අනේ බාහිරින් සංස ඒක ප්‍රයෝජනවත් වෙනවා. දැන් ඇත්තටම අපි අද කතා කරන්නේ අර ඇත්තම ජාතක පොතේ වුණත් ඒ උත්තුංගම අවස්ථාව තමයි සඳහන් වෙලා තියෙන්නේ. අර උන්වහන්සේ ක්‍රමානුකූලව මුලදී පටන් ගන්න ක්‍රමක්‍රමයෙන් උන්වහන්සේට සමහරට දැන් අපි තුන් සාන්ති පාරමිතාව උන්වහන්සේට ඒ කාලය තුළ ඉතින් මොනතරම් දැන් අපි හිතමු අතපය කපනකොට රෙදෙනවා. ඉතින් ඒවා ඉවසගෙන ඉවසගෙන ක්‍රමානුකූලව ඇවිල්ලා සානක පුහුණුවම තමයි. කාර්යයක් කියන වචනේ දැන් බෝසත්වරයෙක් ගත්තොත් ඒ කියන්නේ ලෝතුරා බුද්ධත්වයට පත්වන උත්මයෙක් ගත්තොත් ඉස්සෙල්ලාම මේ පාරමිතා කියන ගණේ කොටස් ටික තමයි සම්පූර්ණ කරන්නේ. ඒතකොට සීලය සම්බන්ධයෙන් ගත්තොත් බාහිර වස්තුන් නිසා හෝ අඹ දරුවන් නිසා දූ දරුවන් නිසා අනිත් අනිත් අමල තාත්තල නිසා හරි සිල් කඩාගන්නේ නැතුව ඒක ආරක්ෂා කරනවා. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ ඊට ඉස්සෙල්ලාම ඊටත් අපි ඉස්සරහට ගියොත් සමහර වෙලාවට ඒ බෝසත් කෙනෙක් අතින් තමන්ගේ දෙමාපියෝ හින්දා ඒ සීලය කැඩෙන්න පුළුවන්. එහෙමයි. ඊට පස්සේ එතන පුරුදු කළා පුරුදු කළා තමයි ඔන්න පාරමී තත්ත්වයට එන්නේ. එහෙමයි. ඒ දෙමාපියෝ නිසාවත් මං සීලය කඩා ගන්න නැහැ කියන තත්ත්වයට එනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. එහෙමයි. අපි හන්නේ දැන් දෙමව්පියෝ කියලා කියන්නේත් තමන්ගේ හිතවන්තකම් සම්බන්ධ එකක්නේ. සමහර වෙලාවට ඒකත් කලින් ගත්තොත් එහෙම සම්බන්ධතා නැති අය වෙනුවෙන් කියන්නේ තරහකාරය වෙනුවෙන් සිල් කඩා ගන්නවා. ඔව් එතකොට එහෙම පුරුදු වෙලා හිටපු එක්කෙනා ඊට පස්සේ දෙමව්පියන් වෙනුවෙන් සිල් කඩා ගන්නවා. අර තරහකාරය වෙනුවෙන් සිල් කඩාගත්තේ නැතුණාට අර බැඳීම නිසා අම්මා තාත්තා වෙනුවෙන් මට මේක කරන්න වෙනවා කියලා බය නැති කරගෙන කඩා ගන්න. ඒ විදිහට ගිහිල්ලා ඔය ඇත්තට මේක ක්‍රමානුකූලව ඒ ශික්ෂණය අර විදිහට සම්හන්සේ කියන්නේ සමහරවිට මුල් කාලයේ වෛරක්කාරයන් සත්‍යල් කඩා ගන්නවා. නමුත් මේක දින වෙලා ගියාම තමන්ගේ මව්පියෝ නිසාවත් සීලය කඩා ගන්න තත්වයට ක්‍රමානුකූලව ඉස්සරහට එනවා. ඔව්. එතකොට ඒ සීලය කඩා නොගෙන ඉන්නේ එක්තරා විදිහකට හිතේ අනුපූර්ව දියුණුවක් නිසා. පැහැදිලිවම සානස ඇත්තටම සීලය ආරක්ෂා කරනකොට අනෙක් අනෙක් දේවලු දැන් දැන් බලන්න ඔය සීලයත් එක්කම අදිෂ්ඨාන පාරමිතා සම්පූර්ණ වෙනවා. දැන් අපිට අපි හන්නේ මෙතනම පැහැදිලි වෙනව නේද? අම්මල තාත්තලා වෙනුවෙන් හරි ලැබෙන ලාභ ලෝභ වෙනුවෙන්, ගෙවල් දොරවල් වතු පිටි ඉඩ කඩන් වෙනුවෙන් කවුරු හරි කෙනෙක් සීල් රකින්නවා නම් ඒ සීලය පාරමිතාවක් වෙන්නේ නැහැ කියන්නේ පාරමිතාවක් වෙන්නේ නැහැ සාන්නාත් ඒක පැහැදිලිවම ඒ භවභෝග සම්පත් වෙනුවෙන් කෙනෙක් සීලයක් රකින්නවා නම් කිසිසේත්ම එක පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට අපි අවසාන වශයෙන් සඳහන් කරගත්තොත් අපි හඳුනන්නේ කොහොමද අපි ප්‍රේක්ෂක පින්නතොට කියන්නේ ඔබ සීල් රැකිය යුතුයි පාරමිතාවක් විදිහට. ඒ සීල් රකිනකොට මොකද්ද හිතේ තියෙන්න ඕන? සම්මත දැන් ඇත්තටම අද ওই ප්‍රශ්නේ හරි සංකීර්ණ ප්‍රශ්නයක්. ඇත්තටම දැන් අපි සම්මත අපේ එකක් මට තේරෙන නමුත් අපි මේ දේ කියන්න ඕන. දැන් අද අපි ඕන තරම් සීලය ගැන කතා කරනවා. එහෙමයි. සීලය විවිධාකාර වශයෙන් වර්ගීකරණය කරලා අපි ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරනවා. නමුත් කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ. ඉතින් සිල් කැඩෙනවා කෙලවරකුත් නැහැ. එහෙමයි. ඉතින් සමහරවිට මේකට හොඳ අවසාන වශයෙන් උපදේශයක් දෙනවා නම් ස්වාමීන් වහන්සේ සිල් ආරක්ෂා කරගන්න හොඳම දේ තමයි අවංකකම. අපි ශික්ෂාපද පහ වලට ගන්න බාර අනේක පැත්තක තියෙනවා. තමන් කල්පනා කරන මේ ශික්ෂාපද පහෙන් මට මොකක් ආරක්ෂා කරන්න පුළුවන්. එහෙනම් අපි හිතමු දැන් ප්‍රාණඝාතය පුළුවන් කියලා. ඒ ආයක අධිෂ්ඨාන කරගෙන දැන් සතු මරන්නේ හැමදාම රැයට නිදාගන්න ගියාම හිතනවා අනේ මං කොච්චර හොඳ කෙනෙක්ද මං මදුරුවෙක්වත් මරන්නේ නැහැ මේ සීලේ තියෙන ආනුභාවයක් තමයි සානද ටික කාලයක් පුරුදු කරනකොට ඒක මදි වෙනවා. එහෙම. තව එකක් සම්බන්ධ කරගෙන ඊළඟට අපි හිතමු දෙවෙනි ශික්ෂාපදේ ගන්නවා. එහෙම. අපි හිතමු ඒකට මාස මාසයක් යන්නත් පුළුවන්. මාස දෙකක් යන්නත් පුළුවන්. ඊළඟට දෙවෙනි ශික්ෂාපදේ හොරකම් කරන්නේ නැහැ. එයා ඒකත් හී කරන හැමදාම දාගන්න ගියාට පස්සේ අනේ දැන් මම මතුරුවෙක් මරන්නෙත් නැහැ. ඒ වගේ මම ඉදිකට්ටක දෙයක් හොරකම් කරන්න නැති කෙනෙක්. ඕන දැන් Tamanට ලොකු සතුටක් ඇති වෙනවා. ඒවා සාර්ථක ජීවිතේට බද්ධ වෙනවා. එහෙමයි මට දැන් මෙතෙන්දී මතක් දැන් එතකොට පන්සිල් සමාදන් වෙන්නේ නැතුව ඒක එක සීලයක් විතරක් ගැන කරනවද? එහෙම නැත්නම් චාරිත්‍රාක් විදිහට පන්සිල් සමාදන් වෙලා එක සිල් පදයකට වැඩි අවධානය යොමු කරලා ආරක්ෂා කරනවා. නෑ ස්වාමීන් වහන්සේ දැන් අපි ඇත්තටම පොරොන්දුවක් වෙන්න අවශ්‍ය නෑනේ බැරි නම්. එහෙම. දැන් අද වෙලා තියෙන්නේ මේක මහා පුදුම විවසනයක් බවට පත් වෙන මේ තුරුණුවන් සරණ ගිහිල්ලා තුරුණුවන් ඉදිරියේ නිකන් කඩ වෙන පොරොන්දුවක් නිකන් කියවනවා. ඒක හරිය උත්සවයක කරන විශේෂ සංස්කෘතියක් බවට පත් වෙලා තියෙනවා. එහෙම නෙවෙයි දැන් ඒක දැන් මම ඒකයි කිව්වේ. මේක දැන් අවංකවම පුරුදු කරගන්න ඕන නම් මේ සීලේ තියෙන පුදුම ආනුභාවයක් සම්මාද. මේක ආයේ ඒක ජීවිතේට බද්ධ වුණාට පස්සේ මොන විදිහට ගලවන්න බෑ. දැන් අරකේ සතුට දැන් ඇවිල්ලා තියෙනවා මధుරෙත් මරන්නේ නැහැ, ඉදිකට්ටක දෙයක් වරකම් කරන්නේ නැහැ. ඔය විදිහට අවුරුද්දක් මාසයක් යනකොට ශික්ෂාපද පහම තමන්ගේ ජීවිතේට ගලප ගන්න පුළුවන්. එහෙම. ඊළඟට ශ්‍රාවණහසේක මහ කද්දක් නෙමෙයි සිල් ලකිනවා කියන එක අරක තමන්ගේ ශරීරයේත් නැත්නම් මේ ඇඟට බද්ධ වෙලා තියෙන්නේ. මොන විදිහටවත් ඒ ශික්ෂාපද ටික ආයේ කඩ වෙන්නේ නැහැ. ඒ විදිහට දැන් හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් සමහර කෙනෙක් සම්බන්ධ සමහර කෙනා මම හාමුදුරනේ ජීවිතේට එකපාරයි සිල් ගන්න. මම කඩන්නේ නැහැ කියලා කියන අවස්ථා තියෙනවා. ඒක මම ඒක නිවැරදිම දෙයක් හැටියට දකින්නේ නැහැ. මොකද අපි නැවත නැවත සීල සමාදන් වීම සාමාන්‍ය කුසලයක් සම්පූර්ණ වෙන්න ඒක උපකාරයක් වෙනවා. සීලානුසතිය වඩන්නත් ඒක උපකාරයක් වෙනවා. ඉතින් සීල ආරක්ෂා කරන කෙනා නැවත නැවත නැත්තම් එතන පොඩි සාමූහිකත්වයකුත් නැහැනේ. සමහර අය දැන් භාවනාවට ඇවිල්ලා සාමාන්‍යයෙන් දැන් එක දෙයක් අල්ල ගන්නවා. භාවනාව තමයි වටින්නේ කියලා ස්වාමීන් වහන්සේ නමක් දැන් සම්බුද්ධ පූජාව අපි තුන් ස්වාමීන් වහන්සේ වඳිනවා කියලා. ඒ කෙනා භාවනාව අල්ලගෙන එයා අද්දක පාළට තියාගෙන එයා භාවනා කරනවා. බොහෝ අවස්ථාවලදී දැකලා තියෙනවා අපි හන්නේ බුද්ධ වන්දනාව සිද්ධ කරන අවස්ථාවලදී හැමෝම සාමූහිකයකට වැඳගෙන ඉඳෙද්දී සමහර අය ඉන්නව භාවනානුයෝගීව ඉන්න බව. ඒක ඒක ඇත්තටම අර ස්වාමීනාන්තයටත් කරන ගෞරවයක්. හිතන්න අපි දැන් ධර්ම දේශනාවකට බණක් කිය. බණට කලින් අපි සිල් දෙනවා. එක මහත් එක්කින බොහොම සීලවන්තයි. එයා හිතනවා මම සිල් ආරක්ෂා කරන මම දැන් සිල් ගන්න ඕනේ නැහැ කියලා. එයා අත් දෙක පහළට කරගෙන ඉන්නවා. එතකොට සිල් දෙන අපට හරි චකිතයයි මේ මහත්යා මේ සිල් ගන්න නැත්තේ. එයා බෞද්ධයෙක්ද නැත්නම් වෙන ආගමක කෙනෙක්ද? අපිට තරහ වෙලා අපිට එක තරහ වෙලා ස්වාමීන් වහන්සේලා ගණන් ගන්න නැද්ද? එහෙමයි. ඒ වගේ දෙයක් හිතෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපි නිහතමානීව ඉතින් බොහොම ඇත්තට ඒකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. අපි සිල් සමාදන් වීම තාම වටිනා දෙයක්. එහෙම අපි හඳුනන්නේ. සීලය ගැන අපිට කතා කරන්න බොහෝ කරුණු කාරණාවන් තිබෙනවා. නමුත් කාලය සඳහා අපිට ඉඩ ලබා දෙන්නේ නැහැ. සීමිත කාලයක් තියෙන නිසා ඉතින් කෙසේ වෙතත් අද සීලය පිළිබඳව සීලේ පාරමිතාවක් කරගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව යම් අවබෝධයක් ඔබට ලබා ගන්න හැකියාව ලැබුණා කියලා අපි විශ්වාස කරමු. හුදෙක් ආත්මලාභයෙන් තොරව නිවන ඉලක්ක කරගෙන සමාධියට උපකාර වෙන විදිහට සීල ආරක්ෂා කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒ වගේම තණ්හාමාන දිට්ඨි කියන ප්‍රපංච වලින් ඈත් වෙලා සීලය ආරක්ෂා කරන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ සීලය තමයි පාරමිතාවක් බවට ගොඩනගා ගන්න පුළුවන්කම තියෙන්නේ. අනිත් සිල් හුදු කය වචනේ සංවර කිරීම පමණක් ඒ තුල කිසියම් කුසලයක් ගොඩනැගෙන බව අපි විශ්වාස කරනවා පිළිගන්නවා. නමුත් නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා තණ්හාමාන දිට්ඨි කියන ප්‍රපංචයන්ගෙන් බැහැර වෙච්ච සමාධියේ වැඩෙන විදිහේ සීලයක් ආරක්ෂා කිරීම කළ යුතු වෙනවා. ඒ සීලය දරුවන් අමු දරුවන් ලෞකික භවභෝග සම්පත් තමන්ගෙන් අහිමි වී ගියත් ඒ සීලය ආරක්ෂා කරනවා නම් අන්න ඒක සීල පාරමිතාව. ඒ වගේම තමන්ගේ ශරීරාංග තමන්ගෙන් ගිලිහි ගියත් ශරීරාංග වෙනුවෙන් හෝ සිල් කඩා ගන්න නැතුව සිල් රකින්නවනම් ඒක සීල උපපාරමිතාවක්. ඒ වගේම දිවිහිමියෙන් ජීවිතයේ ගියත් ඔබ සීලය පළුදු කරගන්න නැතුව සීලය ආරක්ෂා කරගන්නවා. ඒක පරමර්ථ පාරමිතාවක්. ඒ තුල ඔබට බුදුපසේ බුදුමහරහත් කියන එතුන්තරා බෝධිහින් එක්තරා බෝධියකට පැමිණිලා ඒ නිවන සාක්ෂාත් කරගන්න සීල පාරමිතාව උපකාර කරගන්න පුළුවන්. සීල පාරමිතාව නිසා එක්තරා බෝධිහින් එක්තරා බෝධියකට පැමිණිලා ඒ නිවන සාක්ෂාත් කරගන්න සීල පාරමිතාව උපකාර කරගන්න පුළුවන්. සීල පාරමිතාව නිසා මහරහත් බෝධියේ සීල උපපාරමිකාව නිසා පච්චේක සම්බෝධියේ ඒ වගේම සීල පරමත්ත පාරමිකාවත් සම්පූර්ණ කරලා ඒ සමත්‍රිංශක් පාරමී ධර්ම පූර්ණේ කිරීම තුළ පුළුවන්කම ලැබෙනවා සම්මා සම්බුද්ධ බෝධියෙන් ඒ අමා නිවන සාක්ෂාත් කරගන්න. ඊළඟින් කටයුතු කරන්න. ඔබ වෑයම් කරන්න. ඒ සඳහා ඔබට අද මේ අප සාකච්ඡා කරපු ධර්ම සාකච්ඡාව කාරණා ඒකාන්ත වශයෙන් උපකාර වේවා කියලා හදයන්ගම ප්‍රාර්ථනා කරනවා.